හැම දිනාටම පෙරවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් පින්වත් ඔබ හැම දිනාම දැනුවත් කරන්නටයි මෙලෙසින් සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙනකොට පින්වත් ඔබ හැම දිනාම හොඳින් දන්නවා අපේ මේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කරන්න වැඩම කරන අපේ ස්වාමින් වහන්සේ පිළිබඳව උන්වහන්සේ පිළිබඳ වැඩි කරුණු කාරණා අවධාරණය කළ යුතු වන්නේ නැහැ. බෞද්ධ නාලිකාව හා ඒ වගේම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්මයේ පරිශීලනය කරන පින්තුන් හැමෝම අපේ හාමුදුරු ඉතාම හොඳින් අඳුරනවා. ඒ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කම්මඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුව අදත් මේ ධම් සභා මණ්ඩපයේට ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ තෙරදා සාකච්ඡාවෙම දිගුවක් විදිහට මුසාවාදය පිළිබඳවයි. අපි කලින් කතා වුණා මුසාවාදය කියන්නේ කොහොමද? මුසාවාද සිල්පදයේ උල්ලංඝනය වීමට අවශ්‍ය කරන කාරණා මොනවද? ඒ කර්මපතයක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ වගේම පුරුද්දක් විදිහට බොරු කියන අය ඉන්නවා. ඒ වගේම විහිළුවට බොරු කියන අය ඉන්නවා. ඒකෙන් වළක්ව ගන්න යෝනිසෝ මනසකාරය මොනතරම් ප්‍රබලව දායක වෙනවද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. ඉතින් අද අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දැන් අපේ සමාජයේ ඉන්න අපේ හාමුදුරනේ සමහර අය බොරු කියන්නේ නැහැ. නමුත් බොරු කියවනවා. ඒ වගේම තව සමහරෙක් ඉන්නවා බොරු කියන අයට අනුබල දෙනවා, අනුමත කරනවා. කරන්නේ බොරු කියලාත් දන්නවා. ඒ වගේම කියන්නේ බොරු කියලාත් දන්නවා. වැඩකට නැහැ කියලාත් දන්නවා. ඒ ඡන්ද දීලා යවනවා. <laughs> එහෙම අයත් අපේ සමාජයේ ඉන්නවා. එතකොට කොහොමද හාමුදුරනේ කෙනෙකුට බොරුවෙන් වළකින්න ඕන නම් බොරු නොකියා ඉඳීමම ප්‍රමාණවත්. ඒ සිල්පදේ අර හාමුදුරු මතක් කරනවා වගේ ਸਰව සම්පූර්ණ සිල්පදයක් විදිහට රකින්න නම් මොන පැත්තෙන්ද අපි තව තව සම්පූර්ණ විය යුතු වන්නේ? ඒ ගෞරවනීය කල්යාණ මිත්‍ර තලල්ලේ කන්දකිත්ති ස්වාමීන් වහන්සේ. ඉතින් අපි අද දිනේදීත් මුසාවාදා ශික්ෂාපදේ පිළිබඳවයි කතා කරන්නේ. ඉතින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු විදිහට පරිපූර්ණව මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන කෙනෙක් ඇත්තටම අපි ගත්තොත් මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්න තියෙන හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන එක. ඒක කරගන්න බැරි හින්දා තමයි අපිට විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි දැන් ඔය දේශපාලන සාකච්ඡාවක් අපි ආගෙන යනවා කියලා හිතමුකෝ. ඉතින් දවසක් මම මේ දේශපාලන සාකච්ඡාවක් ටිකක් අහගෙන හිටියා. ඉතින් දැන් දැන් එතන කවුරු හරි කෙනෙක් බොරු කියනවා. හැබැයි අපිට තේරෙන්නේ කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා. දැන් අපි හිතමු දැන් මේ ආණ්ඩු පක්ෂයක් තියෙනවා විපක්ෂයක් තියෙනවා. මම මේ පුංචි උදාහරණයක් කියන්නේ. දැන් විපක්ෂයේ කෙනා ලිපි ලේඛන දක්වමින් මෙන්න මේවා හොරකම් කරලා දෙනවා මෙන්න මේවා කරලා තියෙනවා මේවා කරලා තියෙනවා කියලා ඉතින් යා පුදුම විදිහට ආණ්ඩු පක්ෂයේ කෙනාට පුදුම චෝදනා පත්‍රයක් දෙනවා. අපි අහගෙන අපි කල්පනා කරනවා අපෝ හරි පුදුමයිනේ මේ මිනිස්සුන්ගේ දේවල් මේ මිනිස්සු කොච්චර හොරකම් කළාද කියලා අපි ඉතින් අර ආණ්ඩු පක්ෂයේ කෙනා කෙරෙහි කලකිරෙනවා. ඊළඟට ආණ්ඩු පක්ෂයේ කෙනා කරුණු පෙන්වන්න ගත්තාම එයත් සංඛ්‍යාලේඛ නම් මොන මොන හරි පෙන්වනවා. අපිට හිතෙනවා අනේ මේ විපස්සේ කෙනා තමයි වැරදි කරලා තියෙන්නේ. මේ ආනපස්සේ කෙනා නෙවෙයි වැරදි කරලා තියෙන්නේ. ඒක අපිට හිතා ගන්න බෑ මේ කවුද මේ ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. කොහොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඒකාන්තයෙන් දෙන්නම හරි බොරු කියනවා. ඇත්තටම අපි හාඳුන්නේ මේ අපි මේ මේ විදිහට කනගාටු වෙනවා ප්‍රකාශ කරන්න වෙනවා. අද මේ ලංකාව ධර්මයේ කතා කරන රටක් ඇත්තටම ධර්මයේ හොඳට ජීවමාන රටක්. නමුත් කනගාටුවෙන් උනත් කියන්න ඕනේ මේ රට දැන් තියෙන්නේ බොරුයි. හැම තැනම බොරුවේ තමයි මේක පවතින්නේ. ඉතිරිලා තියෙන්නේ. ඒ තරමටම මේක කිසිම මේ කිරිකිතක් නැතුව මිනිස්සු පුදුම විදිහට මේ මුසාවා අපි හන්ද දැන් මේ මතක් කළ විදිහට දැන් දේශපාලන සාකච්ඡාවක්ම ගත්තොත් හාමුදුරු මතක් කළා විපක්ෂයේ කෙනා කරුණු පැහැදිලි කරනවා. එතකොට ආණ්ඩු පක්ෂයේ කෙනා පිළිබඳ වැරදි අදහසක් වෙනවා හොරකම් කරලා තියෙනවා කියලා. ආණ්ඩු පක්ෂයේ කෙනා කරුණු පැහැදිලි කරනකොට විපක්ෂයේ කෙනා වැරදි කරලා තියෙනවා කියලා සහවුරු වෙනවා ඔය ආදි වශයෙන්. ඒතර ඔහොම දෙගොල්ලා දෙගොල්ලාට චෝදනා කර ගැනීම තුල මේ වැඩසටහන පැයක් එකමාර එහෙම නැත්නම් පැය දෙකක් මධ්‍යම රාත්‍රියේ වෙනකන් යනවා. ඒතකොට ඔය අතරේ අපි හඳුරන්නේ ඉන්නවා මේ ටෙලිවිෂන් ආයතනවල කට්ටිය. ඒ ඉන්නවා. ඒ අය සමීක්ෂණ කරනවා හාමුදුරනේ. මේ වැඩිපුරම බලන මේ වැඩසටහන මොකද්ද? රේටින්ග්ස් මොනවද කියලා බලනවා. මේ මේ වෙලාවේ මේ පැය ඇතුළතදී මොනවද බැලුවේ කියලා. එතකොට ඔයාලට තේරෙනවා මේ දේශපාලන සාකච්ඡාව මෙච්චර බලලා තියෙනවා කියලා. එතකොට කවුද බලලා තියෙන්නේ? ප්‍රේක්ෂකයෝ, සාමාන්‍ය මිනිස්සු. එතකොට හරියට බැලුවොත් අපි හඳුනන සාමාන්‍ය මිනිස්සු මොකද්ද කරලා තියෙන්නේ? අර දෙන්නට බොරු කියන්නට උත්තේජනයක් දීලා තියෙනවා. මොකද දැන් ඒක වැඩසටහන බලන්නේ නැත්තම් ওই වගේ දේවල් මිනිසු කරන්නේ නැහැ. කරන්නේ දැන් අපි අපි හොඳට දන්නවා දැන් සමහර ඒවාට ධර්ම සාකච්ඡාවලට බණවලට මේ වැඩි ඉල්ලුමක් නැති හින්දා වැඩක් නැහැ කියලා ඒව නවත්තලා දාන අවස්ථා තියෙනවා. ඒවට මන් දුත්සන්. හැබැයි දේශපාලන සාකච්ඡා එහෙම බොහොම උවමනාවෙන් කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. එතකොට මේ එවන් වැඩසටහන් බලාගෙන ඉඳීම බොරුවට අනුබල දීමන් නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒක එවැනි සාකච්ඡා අහගෙන ඉඳීම සම්පූර්ණ බොරුවට අනුබල දීමක්. ඒ මුසාවාදයේ කෙලින්ම කැඩෙන්නේ නැහැ. නමුත් අර පරිපූර්ණ සීලස්කන්ධයක් කරා යන කෙනෙකුට ওই සාකච්ඡාවක් බලලා අපි කෙලස් පැත්තෙන් ගත්තොත් එක්ක දේශේ නැති වෙන්නේ. එක්ක ඇලෙනවා එක පැත්තකට එක්ක ගැටෙනවා. ඉතින් අපේ හාමුදුරුවෝ මට මතකයි මුලින් මතක් කළා අර බොරුව සම්පූර්ණ වෙනකොට රැවටීමේ චේතනාව තියෙන්නත් ඕන ඒ අනුව අහන එක්කෙනා රැවටෙන්නත් රැවටෙන්නත් ඕනේ කියලා. එතකොට අපි අහගෙන ඉඳලා රැවටෙනවා කියන අරකට තියෙන බොරු සම්පූර්ණ කරන්න උදව් කරනවා. උදව් කරා වෙනවා. අතර මේකෙන් අපිටත් මේ විශේෂයෙන් මේ අය කෙසේද අපි ගැන අපි කල්පනා කළොත් ඒවා අසාගෙන සිටීම තුළින් අපිටත් විශාල පරිහානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි පක්ෂග්‍රාහී වෙනවා මානසිකව. අපි එක්කෙනෙක් අතර නැඹුරු වෙලා අනිත් එක්කනත් එක ගැටෙනවා. ගැටෙනවා. දැන් අපි හැමදෙරෙන්නේ දැන් පක්ෂය කියන එක අහන්න මේ අම්මා තාත්තා දරුවෙකුට තියෙන බැඳීමටත් වඩා මේ පක්ෂයට සමහර මිනිස්සු බැඳලා ඉන්නවා. ඉතින් ඇත්තටම අපි හිතයිසීව අපි දැන් කෙනෙකුට හිතයිසීව ඉන්නකොට මේක තමයි පුත්තජන ස්වභාවය. ඒ කෙනා මොන වරද කරත් ඒක පේන්නේ නැහැ වරදක් ඇටියට. ඒක තමයි ඒ ලෝක ස්වභාවය. ඉතින් අර අපි විරුද්ධව ඉන්නකොට ඒක නා මොන හොඳේ කළත් අපිට පේන්නේ යාගේ වැරද්දක්. ඒ නිසා අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕන මේ පක්ෂේ නම් ඔළුවට අරගෙන අපිට මේ ගමන යන්න බෑ. ඒක හරි නිවැරදි ප්‍රකාශනයක් ස්වාමීන් වහන්සේ අපේ හඳුරන්නේ මේ දැන් හාමුදුරුවෝ ආරෂ්ඨාංගික මාර්ගය ගැන යම් කිසි විග්‍රහයක් කළොත් මම හිතනවා අපේ ලංකාවේ මිනිස්සු ආය අවිවාදයෙන් ඒක පිළිගන්නවා. මම මොකක් හරි ධර්ම කාරණාවක් ගැන විග්‍රහ කළොත් ඒක ගැන ගොඩක් මිනිස්සු මේ විවාද කරන්නේ නැහැ. ආ මේක සම්බිගිතිහාමික මේක පඤ්ඤාසිරි සාඳුරුණේ කිව්ව කියලා ඉස්මුදලින් පිළිගන්න පිටසක් ඉන්නවා. හැබැයි ඒ කට්ටියම අපි පක්ෂගෙන කිව්වොත් එහෙම අනේ ආමුදුරු දඩ දෙයක් නැහැ ආමුදුරුන්ව අදාළ නැහැ කියලා ඉවරලා ප්‍රතික්ෂේප කළා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද එච්චරට මේ අය හිතලා මේ පක්ෂ හිතා තියෙනවා තියෙනවා එතකොට එහෙම මානසිකත්වයකින් යම් කිසි දෙයක් දිහා බලනකොට හැමතිස්සෙම අර ඇලෙන ගැටෙන ස්වභාවයන්ට වැඩි. ඒතර පක්ෂයකට නැඹුරු වෙනවා කියන්නේ මහාඳුරනේ අගතියකට යාමක් නේද? අනිවාර්යයෙන්ම අගතියට යාමක්. මොකද අපි පක්ෂයක් කරපින්නාගෙන දැන් ධර්මය යන කෙනෙකුට නම් ඒක හරිම ලොකු පාඩුවක්. එහෙම. මොකද දැන් ඡන්දයෙන් බයෙන් මොහෙන් ඒ සංගතියට ගිහිල්ලා එයා මොන වරද කළත් කියන්නේ කරන්න තියෙන වැරදි හොඳටම දැන් අපිට ඒ අත්දැකීම ඕන තරම් තියෙනවා. ඒක පක්ෂයක් අල්ලගත්ත කෙනා ඒ පක්ෂේ කෙනා පුන පුනා මේ පහුගිය කාලෙ වෙච්ච අඩුපාඩු ඒ දේශපාලන ක්ෂේත්‍රයේ අපි ඒවා විතර කතා කරන්න යනව නෙමෙයි. නමුත් මහ පුදුම විදිහට ලොකු ප්‍රශ්න ඇති වුණානේ. ඒ ප්‍රශ්නවලදී මේ පක්ෂයේ අය කතා කරන විදිහ හිතා ගන්න බෑ. ඒ තරම්ම අඳ බාල විදිහට තමයි කරුණ දක්වන්නේ. මොකද මේ පක් ඒක ඉතින් ඒක ඒ පුජ්‍යලයා කරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙන මොකද ඒ තරමට අර පක්ෂය අල්ලගෙන යන්නේ කොහෙද යායුතු කොහෙද මොනම දෙයක්වත් නැතුව එතෙන්ට කොටු වෙලා සිටින අවස්ථාව ඕන තරම් අපිට දකින්න පුළුවන්. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් අපි පැහැදිලි කරගත්තා බොරුවෙන් වලකිනවා වගේම අනිත් අයට බොරු කියන්න උත්තේජනය සපයන එකත් එක්තරා විදිහක වරදක්ය කියන එක. සීලේ පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කරගන්නට හැකියාවක් ලැබෙන්න. එහෙනම් ඔබ මේ මුසාවාදා වේනමනී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය පරිපූර්ණ වශයෙන් රකින්න නම් පළවෙනි කාරණ තමයි සියලු ಜಾති බොරු වලින් බලකින්ත ඕන ඊළඟට බොරු කියවන්න බෑ අනිත් අය ලවා. Taman කියවනවා විතරක් නෙවෙයි අනිත් අය ලවා කියවන්න බෑ. ඒ වගේම අනිත් අය කියනවා අහගෙන ඉඳලා අප්පුඩි ගහන්න අනුමත කරන්න සතුටින් ඒව වැළඳ ගන්න ඒ වගේ ස්වභාවයකට යන්නත් බෑ. එතකොට අන්න ඔය කියන තුන් ආකාරයකම ඔබට මේක ආරක්ෂා කරන්න පුළුවන්. එතකොට තමයි පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්නේ. අපි හාඳුරන්නේ දැන් සමහර අම්මල තාත්තලා අපි කලින් සාකච්ඡා කරේ කතා කරන සමහර අම්මල තාත්තලා ළමයින්ට කියනවා බොරු කියන්න පුතේ තාත්තට ගිහිල්ලා මේක කියන්න අම්මට ගිහිල්ලා මේක කියන්නේ ළමයි හරහා බොරු කියවීමේ සම්ප්‍රදායක් ඇති කරගෙන තියෙනවා. එතකොට හාමුදුරනේ කාටද පව වෙන්නේ? ළමයට පව වෙනවද? ළමයට කියන්නේ කියන කෙනාට පව වෙන මොන වගේ පවක්ද එතන වෙන්නේ ඇත්තටම එතන දෙපක්ෂයටම අකුසලයක් සිද්ධ වෙනවා සිද්ධ වෙනවා අම්මා කෙනෙක් දරුවෙකුට කියනවා මෙහෙම කියන්න කියලා ඒ අම්මා ඒකාන්තයෙන්ම අකුසලයක් කරගන්නවා කර්මපතයක් වෙන්නේ නමුත් විශාල කර්මයකට යා ඒ අම්මා භාජනය වෙනවා. දැන් මෙහෙම කර්මපතයක් සැකසෙන අවස්ථාවක් නැද්ද අපේ දැන් අම්මා කියන පුතාට පුතේ තාත්තට ගිහිල්ලා මේක කියන්න කියලා. එතකොට අම්මාගේ හිතේ තාත්තාව රැවටීමේ චේතනාවක් තියෙනවා. ඒකෙන් පුතාව භාවිතා කරලා උපක්‍රමයක් යොදනවා. පුතා එක ගිහිල්ලා කිව්වාට පස්සේ තාත්තා රැවටෙනවා. රැවටෙනවා. ඔව් වෙන්න පුළුවන්. එතකොට වෙන්න පුළුවන් නේද? පුළුවන් වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට අතර කර්මපතයක් වෙන්න පුළුවන්. එතකොට දෙන්නාටම එතන බොරුව වෙනවා. දෙන්නාටම වෙනවා. දැන් දරුවත් ඒ විදිහට කල්පනා කළා එයා මුසාවක් කියලා දන්නවා මේක ඊළඟට රැවටීමේ ඒ සිතක් තියෙනවා ඒ උපක්‍රමයක් තියෙනවා ඉතින් තාත්තා මේක පිළිගැනීම තුළ දෙපක් වේතම කර්මපතේ සිද්ධ වෙනවා එතකොට අපි හන්නේ දැන් අපේ ඔබ වහන්සේගේ ප්‍රවේගින අභිධර්ම ඥානය භාවිතා කරලා අපි මෙතනට ගත්තොත් ඒක සසංකාර අසංකාර විදිහට මේක පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් ඔව් දැන් ඇත්තටම මේ අකුසල සිත් අට තමයි වෙන්නේ භාවිතා වෙන්නේ එහෙමයි දෝමනසිද්දකින් වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාන රූපීව. ඉතින් අම්මා අසංකාරික අකුසලයක් කරගන්නවා. ditthිගත සම්පයුත්ත අසංකාරික අම්මා සෝසහයෙන් කැමැත්තෙන්. හැබැයි දරුවට ඒකෙන් සිද්ධ වෙන්නේ සසංකාරික කියන්නේ අම්මගේ අන අම්මාගේ එතන මොකක්ද හඳුන්නේ සසංකාරික අසංකාරික කියන්නේ සසංකාරික අසංකාරික කියන අපේ හඳුන් දැන් අම්මා දැන් තාත්තට බොරුව කියන්න දැන් අම්මගේම සොය ඒ කියන්නේ මූලික කිසිම කෙනෙකුගේ උනන්දුවක් නැතුව අම්මා තමයි මේකේ සම්පාදක. අම්මා කෙලින්ම මේක මේ කාගවත් උපකාරයක් නැතුව අම්මා කෙලින්ම කියන පුතේ මෙන්න මේ විදිහට තාත්තට කියන්න ඕනේ. ඒක ඉතින් හොඳට බොරුව පිර රචනය ඔක්කොම රචනය මධ්‍යස්ථනය කරලා අම්මා පුතාට කියනකොට අම්මා තමයි ඒකේ මේ අකුසලේ බලවත්ම අවස්ථාව. එහෙ එහෙ පුතා ඒක අහගෙන ඉඳලා මොකද අම්මගේ උපකාරය ඇතුව ඒක තමයි සසංකාරික. සසංකාරය. අර කම්මගේ සෝත්සාහයෙන් තොරව අනුන්ගේ මෙහෙවීමෙන් යුතුව අනුන්ගේ මෙහෙවීමෙන්. හැබැයි අපේ හාමුදුරනේ අභිධර්මයේ හැටියට තින් ඔය අසංකාරික සංකාරික ભેදේ ලොකු පරතරයක් නැහැ. අකුසල විපාක වාරයට. දැන් ඇත්තන විපාක වාරයට ලොකු පරතරයක් තියෙන්නේ ඥාන සම්පයුක්ත ඥාන විප්‍රයුක්ත ඥානේ. දැන් දිට්ඨිගත සම්පයුක්ත දිට්ඨිගත විප්‍රයුක්ත කියන තද්ද මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටියෙන් තොරවත් කරන එක එක පොඩ්ඩක් ඒක දෘෂ්ටිගත සම්පයුක්ත කියන්නේ හැමතර මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම දැන් කර්මයක් කර්මඵලයක් මුකුත්ම නැහැ ඔය ඒක ඒක තාත්තට පුතේ මේ වරද මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ ටික කියන්න ඕනේ කියලා කිසිම දැනුමක් නැතුව මේකේ විපාක වාරයක් මුකුත් හිතන්නේ නැතුව කෙලිම දරුවට උගන්වනවා. හැබැයි අම්මා හිතනවා මේක මෙහෙම විපාකයක් නම් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම දැන් දැන් අපි දැන් මිනිස්සු අද කියන්නේ නැහැ ආන්දම ඉතින් මේ මොනවා කරන්නද මේ කරන්න දෙයක් නැතුව අකුසල් කරන අවස්ථා තියෙනවානේ. එතකොට දැන් අම්මට එහෙම අපි ගම්මේ අම්මයි පුතයි ගත්තොත් අම්මා කිසිම කර්මයක් කර්ම විපාකයක් මුකුත්ම දන්නේ නැතුව දැන් බොරුව ලස්සන්ට සකස් කරලා පුතාට කියනවා. එතකොට අම්මට සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික මහා අකුසලයේ වෙනවා. හැබැයි පුතා ධර්මය දන්නවා කියලා හිතමුකෝ. පුතා දන්නවා මේ ධර්මයේ යම් කිසි මට්ටමකට එයා හැබැයි කල්පනා කරනවා මේ වැඩේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. නමුත් දැන් මේක කිව්වේ නැත්නම් අම්මගේ ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් කරන්න දෙයක් නෑ අම්මා කියපු නිසානේ කියලා එයා අර තද මිත්‍යා දෘෂ්ටියෙන් නැතුව යා මේක විපාකයක් තියෙනවා කියලා දැනගෙන දැනගෙන මේ අම්මගේ මෙහෙවීම නිසා කෙනෙක් සංකාරය අම්මා කියන තරමටම බර කරලා නැතුව සහැල්ලු විදිහට කියන්න පුළුවන්. ඔව්. ඒකට අම්මා කියපෝ ඒ බර කරන්නේ නැතුව සහැල්ලු විදිහට කියන්න පුළුවන්. ඒකට ස්වාමීනාත් ඒක තමයි අසංකාරික සත් සංකාරික දිට්ඨිගත සම්පයුත සහ විපයුත එකේ වෙනස. එහෙමයි. එතකොට අපි හාමුදුරුවෝ මේ ඊටාම වටිනා ප්‍රකාශනයක් ඉස්සෙල්ලාම කළා මේ බොරුවෙන් වැළකෙන්න නම් මේ කතාව සීමා කරගෙන පමණ දැනගෙන අඩුවෙන් කතා කරලා ඉඳීම වැදගත් කියන එක. අපේ ආන්දරනේ සමහරු ඉන්නවා කතාව පටන් ගත්තාම ඉවර කරගන්න දන්නේ නැහැ. කොහෙන් ඉවර අන්තිමට එනකොට කොහෙන්ද ඉවර මේ පටන් ගත්තේ කියලා දන්නේ නැහැ. අර අහගෙන ඉන්න කෙනාගෙන් අහන කොහෙන්ද මම දැන් පටන් ගත්තේ මොකද මං කියාගෙන ආවේ කියලා අනිත් එක්කෙනා තමයි මතක් කරලා දෙන්නේ ආ මෙතනනේ මේකනේ කිව්වේ කියලා. එච්චරට එක එක පැතිවලට යනවා. දැන් සමහර වෙලාවට අපි යන අවසර මේ සමාවෙන්න ඕන අපේ හාමුදුරුවෝ සමහර දේශකයන්න් වහන්සේලාත් එහෙමයි. බණක් පටන් ගත්තාම හඳුනන එක පැත්තකින් පටන් අරගෙන එක ගාතාවක් කියනවා. ඉවර කරන්නේ සම්පූර්ණම ප්‍රතිවිරුද්ධ වෙනත් දෙයකින්. එහෙම නැතුව අර පිළිවෙලට ගොනු කරලා එක විදිහට යන්නේ නැහැ. මොකද කතාව පටන් ගත්තාම කියාගෙන කියාගෙන කියාගෙන යනවා. ඒ තුනත් අර බොරු කියන්න වෙනත් වෙනත් හිස් වචන ප්‍රලාප කියන්නට ඒකේ හේතු වෙන මේ සිහියක් සැලකිල්ලක් නැතුව කරන කතාව. බෞද්ධයන් විසින් විදියට කළ යුතු කතා සහ නොකළ යුතු කතා පිළිබඳව අවධානය යොමු කරමින් අපි හාමුදුරන්ට කියන්න තියෙන අදහසක් මතක්ලු. මේ අපේ සම්දකිති ස්වාමීන් වහන්සේ මතක් කරපු කර සම්මන තේරුම් ගන්න නැතුව කතා කිරීම පිළිබඳව ඇත්තට මේ සමාජයේ විවිධ උපහාසයට ලක් වෙනවා එහෙම අය. අපිට ඇහිලා තියෙනවා දැන් දැන් මිනිස්සු සමහර මිනිස්සු ඉන්නකොට ආ උතෙන්ට අහුවෙන්න එපා. උතෙන්ට අහුනොත් ඉතින් කෝච්චියට අහුනා වගේ තමයි. මේ මිනිස්සු දන්නවා මේ මිනිස්සු මේ ලේබල් එකක් දාලා තියෙන මෙයාට වැඩි කතාවට යන්න හොඳ නැහැ. මෙයා කතාවට ගියොත් දැන් වික්ෂුන් වහන්සේලා හැටියට අපිට උනත් ඒ අත්දැකීම් තියෙන සමහර අවස්ථාවල බේරෙන්න බෑ. මේ සමහර අයගේ මේ කතා. එහෙම. ඒ නිසා ඒක බොහෝම බොහෝ හැම කෙනෙක්ම ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න මොකද නැත්නම් Taman හැම දක්ෂතාවයක්ම තියෙද්දි මේ එක අඩුපාඩුවක් නිසා හැමෝටම අප්‍රිය වෙන දැන් සමහර අපි හන්න දායකයෝ එහෙමත් ඉන්නවා කතාව ඇවිල්ලා දැන් අපි වැඩක ඉන්නේ ඒ පිටි එක එක වැඩකට නැතිව කතා කියගෙන කියාගෙන යනවා ඒක මන්නම් කරන්නේ දැන් හොඳයි එහෙනම් ඈ කියලා කියනවා එතකොට ඉතින් මොලේ තියෙන මිනිස්සුන් නම් තේරෙනවා මේ යන්න කියනවා එක වක්‍රාකාරයෙන් කියනවා කියලා. එහෙම නැත්නම් මොකක් හරි ටෙලිෆෝන් එක අරගෙන හරි මොකක් හරි බලන අය නැත්නම් වෙන අවධානය ඔරලෝසු දිහා බලනවා. ඔරලෝසු දිහා බලනවා. එහෙම ඇත්තටම සාමණේරහන්සලාට ඒ වගේම බොහෝ දෙනාට එහෙම කරන්න වෙලා තියෙන මොකද මේක තේරුම් ගන්න නැති ඒ ලොකු ප්‍රශ්නයක්. ඒත් අපේ සාමණේරහන්ස මතක් කළේ ඉතින් මේ බෞද්ධයන් ජීන් කළ යුතු කතා නොකළ යුතු කතා පිළිබඳව. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපි සාකච්ඡා පුරාවටම අපි ඉස්මතු කරපු දෙයක් තමයි මේ වචනේ කියන එක කෙලෙස් ගලන තැනක්. මොකද අපේ කය සංවර කරගන්න ලේසි ස්වාමීන් වහන්සේ හැබැයි මේ වචනේ සංවර කරගන්න හරි අමාරුයි. අපි දන්නේම නෑ වචන එහෙම මෙහෙම මොනවද පණින්න පුළුවන්. ඒකට පණින්න පුළුවන්. ඉතින් යෝනිසෝ මානසිකාරයමයි මේකට අවශ්‍යය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෞද්ධයන් නොකල යුතු කතා. ඒක අපි යදී කතා කරන්න දෙයක් නෑ. තථාගතයන් වහන්සේ අදාළ ඒ නොකල යුතු කතාමයි අද බොහෝ දෙනා කතා කරන්නේ. එහෙමයි. ඒ දෙතිස් කතා කියන එක කතා කියලා කියන්නේ ඒක. ඉතින් ඇත්තටම ඒ කතා ටික නැත්තම් මිනිසුන් නිකම් කෑම කෑවේ නෑ වගේ. මොකද කතා කරන්න දෙයක්වත් නෑ වගේ කතා කරන්න දෙයක්වත් නෑ වගේ මොකද ආණ්ඩුව ගැන කතා කරන්න බෑ ඊළඟට විපක්ෂය ගැන කතා කරන්න බෑ ඊළඟට යුද්ධය ගැන කතා කරන්න බෑ හොරු ගැන කතා කරන්න බෑ. නරු නිදුව ගැන කතා කරන්න බෑ. ඇමතිවරු ගැන කතා කරන්න බෑ. ඒක ඔය විදිහට ගත්තම ඔය වගේම කතන්දර ටිකක්. අපි හන්නේ දෙගන්නේ ඒතර අපි පොඩ්ඩක් විසඳගමු. දැන් එහෙම උනොත් මිනිස්සු හිතයි කටවහගෙන ඉන්න වෙන්නේ ওই විදිහට කිව්වොත්. දැන් හාමුදුරනේ එතනදි කියන්නේ දැන් මේ සාමාන්‍ය ජීවිතය තුළ ඒවා සියලු කතාවෙන් වැළකීලින් නේද? එහෙම නැත්නම් පොයට උපෝසත සීලය වගේ සීලයක් සමාදන් වුණාම භ්‍රමචාරී ජීවිතයකට වැඩි නැඹුරු වුණාම අන්න ඒ වාගෙන් වැළකීමද එහෙම නැත්නම් සම්පූර්ණ ජාති කතා වලින් වළකින්න. ඇත්තම ස්වාමීන් වහන්සේ එතනදී විශේෂ උපෝසත දවසේදී පියවස් සමාදන් වුණාම භාවනාවට සතහන ගියාම ඒ කතා වලින් සම්පූර්ණ අපි වළකින්න ඕන. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද හොඳට කල්පනා කරලා බලන්න ස්වාමීන් වහන්සේ ඔය කතා වලින් අපි ඔය කියපෝ ආණ්ඩුව ගැන හරි හොරු ගැන හරි නළු නිළියෝ ගැන හරි ඔය කතා වලින් අපි දැන් මේ ජීවිතේ ගත්තාම ওই කතා ඕන තරම් කරලා තියෙනවා. අපිට සිද්ධ වෙච්ච අර්ථය සහ අනර්ථය අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟට ඕවා කතා කරන්න යෑම තුළ එක්කෝ අපි ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඒකයි හේතුවෙන් වලකින්නේ කියන්නේ. ඒකයි හේතුව. ඉතින් අපි නිවනම දැන් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට රටසට ගැන දැනගන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා. නමුත් ඕනම දෙයකට දැන් සමහර මිනිස්සු ගත්තාම උදේට පත්‍ර කියවනවා. මේ පැයක බණක්වත් අහන්නේ සමහර මම දන්නවා මේ සමහර දරුවෝ මැවිලා කියන අනේ සාන්නත් අපේ තාත්තලාට මොකක් වෙලාද දන්නේ මෙච්චර මේ වයසට ගිහිල්ලා මේ එක දහම් පදයක් අහන්නේ එක පුතෙක් මට කියනවා මේ මංගල දැන්වීම පවා තාත්තා කියනවා. මොකද අර ඒකට ඒ තරම්ම ඇබ්බැහි වෙලා තියෙන දැන් පත්තරේ කියවන්න දෙයක් නැති ඊළඟ ආත්මයේදී විවාහ යෝජනාවක් හොයාගන්න වෙන්නේ මට <laughs> ඉතින් ඒකට ඒ තරමට ඇබ්බැහි වෙලා ඒකට ස්වාමීන් වහන්සේ මම නම් කියන්නේ අපි හොඳට කල්පනාකාරීව දැන් අපි මේ නිවන් ගමන යන පිරිසක් හැටියට ඊළඟට අපි සුගතියක් අපේක්ෂා කරන පිරිසක් හැටියට ওই අනවශ්‍ය කතා වලින් අයින් වෙලා ඉන්න එක ඉතාම වැදගත්. කරන්න තියෙන දේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ඊළඟට ඉදිරි પરම්පරාව වෙනුවෙන් යමක් කරන්න තියෙන බොහොම කල්පනාකාරීව ඒ දේ කරනව හැරෙන්න ඔය සාමාන්‍යයෙන් ඔය විසූක දර්ශන පිළිබඳව නැත්නම් ඔය එක එක දේශපාලඥයන්ගේ චරිත පිළිබඳව නොඑක් නොඑක් දේවල් පිළිබඳව කතා කිරීමෙන් අපිට අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. අපහන්දේ එතකොට අප පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ඕන. දැන් හාමුදුරුව අවධානය කළා. ඇයි එවන් කතා වලින් වලකින්න ඕන කියන එක. එහෙම කතා කරන්න ගියොත් එක්ක ඇලෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. ඒකට નિરાයාසින්ම අපි දන්නේ නැති වුණාට ඉදින අවස්ථාවක් තියෙනවා. ඒතකොට අපි හන්නේ සමාන වෙලාවට මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධාකාර පුද්ගලයන් සමග අපිට දැන් හැම තිස්සෙම බනම කිය කියම ඉන්න බෑනේ අපේ මේක ප්‍රායෝගික තත්ත්වේනේ නේද? gedara ගෘහස්ත ජීවිතයක උනත් නෝනා මහතුරු ළමයි ටික එකතු වෙලා ධර්ම සාකච්ඡා කර කර හිටියයි කියලා හරියන්නේ නැහැ නේද? ආමුදුරු වුණා gedara පන්සලේ කටයුතු සම්බන්ධයෙන් කත් වැඩ කරනකොට වෙනත් වෙනත් පිරිස එකතු කරගෙන වැඩ කරනකොට ඒ විවිධ සමාජ ඔය කියන රාජකතා චෝර කතා ගැන එහෙම කතා වෙන්නට අවස්ථාව තියෙන පුළුවන්. දැන් අපි මෙතන කතා කරපු කතා වස්තුන් තුළ එහෙම නැත්නම් අපි කරපු අදහස් ප්‍රකාශන තුලත් සමහර වෙලාවට දේශපාලනය ගැන එහෙම කතා වෙනවනේ හැමදෙරනේ. එතනදී අදහස් කරන්නේ ඒ වාගේ සකල විද කතා වලින් වැළකී සිටීමද එහෙම නැත්නම් පුළුවන් තරම් වැළකෙන උත්සාහ ගන්නා ගමනේ ඒවන් දේ කතාවකට ආවොත් නොයලී නොගෙටි ඒ වගේ දෙයක් කරන්නට උත්සාහවත් වෙනවා. ඔව්. ඒතරම් ස්වාමීන් වහන්සේ සිහිපත් මතක් කරපු විදිහට මේ සමාධිය ජීවත් වෙනකොට දැන් අපි මේ කියන තරමෙන් මේක ප්‍රායෝගික වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ ඔය මොනම කතාවක් නිසාවත් අපේ හිතට බරක් අපේ හිතට 10ක් මහා ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට බොහොම සැහැල්ලුවෙන් අර මට මුලින් කියපු දෙයමයි කියන්න තියෙන්නේ මේ මහා ඇලීමකුත් නැතුව මහා ගැටීමකුත් නැතුව සමබරව යන්න පුළුවන් පරිසරයක් අපි සකස් කරගන්නවා නම් ඒ දේ ඉතාම වටිනවා. ඒකද අපි නිතරම දැන් මේ ස්වාමීන් වහන්සේ කියන දේ මට ඉතාම පැහැදිලි. මොකද බුදුරජාණන් වහන්සේ වුණත් එහෙමනම් කෙලින්ම කට වහලා නැහැ. ඒක අපි දැන් ත්‍රිපිටකයේ ඕන තරම් සාධක තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ රජවරු ගැන කතා කරනවා එක එක රජවරු ගැන කියනවා හොරු ගැන කියනවා එතනදී තථාගතයන් වහන්සේ දැන් සංගීතඥයෙක්ව සංගීතය ගැන කතා කළාට උන්වහන්සේ ඒකෙන් එන්න ඕන තැනට එනවා. එහෙමයි. දැන් අනේ අපි අපිටත් ඒක දැන් ගන්න ඕනේ. අපි උනත් අපි දැන් සමාජලට දැන් සාමාන්‍යයෙන් මතක් කරපු විදිහට අපි පන්සලේ වැඩක් කරනකොට හරි මිනිස්සුන්ගෙන් වැඩ ගන්නකොට හරි අපි ඒ දේ දැන් අර උපහාසයෙන් විහිළුවෙමුත් යම්කිසි වැදගත් දෙයක් වෙන්නත් පුළුවන්. දැන් සමහර අවස්ථාවල ගිහි පැවිදි ගොඩක් අපි දකිනවා මේ ඒ විහිළුවේ කිසිම දෙයක් ගන්න නැහැ. ඒක නම් අර මොඩලුවක් විතර අන්තිමට පාඩමක් නෑ. පාඩමක් නෑ. අපි පැරණි ස්වාමීන් වහන්සේලා ගත්තාම පැරණි ස්වාමීන් වහන්සේලාගේ වචනවල පවා දැන් අපි කලෑනේ මහානායක ස්වාමීන් වහන්සේගෙන් අපිට ඔය මේ සම්බෝධිහාරයෙන් වැඩ හිටපු ප්‍රියදාසි ස්වාමීන් වහන්සේ දවසක් අපිට මතක් කරා. ඉතින් අර ඒ පුංචි වචනේ උනත් උන්වහන්සේලා අර දැන් සමහර දේවල් හරි පුදුමයි දැන් උන්වහන්සේගෙන් අර කලෑන් නායක හඳුරුවගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අර සායකෙක් ඇවිල්ලා මේ බම්බලු පිටියේ වජිරාරාමේ පොඩි පන්සලක්. ඉතින් ඒ බොහොම ඇවිල්ලා ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියේ පළමුවෙන්ම බණ කියපු ස්වාමීන් වහන්සේකින් අහනවා වහන්සේ මෙච්චර ප්‍රසිද්ධ වෙලාත් මේ ස්ථානේ හරි පොඩි දියුණුවක් නැහැ. දියුණුවක් නැහැ. ඉතින් මේ වෙලාවේ බලන්න උන්වහන්සේලා අර බොහොම අර ඒ වචනවල දැද්දටත් අපිට හරි ආස්වාදයක් ගෙන දෙන වචනයක්. නමුත් ඒක කොච්චර අර්ථයක් තියෙනවද උන්වහන්සේ වදාලේ මම මේ ස්ථාන හදන්න මහනුනා නෙවෙයි මම මහනුනේ සංතාන හදන්න. ඊළඟට අපේ පියදස්සේ නායක හඳුරෝ කිව්ව මේ උන්වහන්සේ තමයි ලෝ පැලැණි නායක හඳුරුන්ගේ ලිපි ඒ කාලේ දුරකථන භාවිතය හරි අඩුවෙන්නේ. ලිපි වලින් තමයි අපේ චන්දකිති ස්වාමීන් වහන්සේට මම ඒ පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ ගුරු පරපුරේ පැවතෙන මේ ස්වාමීන් වහන්සේලා නමුත් මම මේ ප්‍රේක්ෂකයන්ටයි මේක විශේෂයෙන්ම සිහිපත් කරන්නේ. ඉතින් අර වේදසනායක හඳුරෝ කිව්ව දැන් කලාය නායක හඳුරෝන්ගේ ලිපි වලට මේ ලිපිනේ ලියන්න දෙන්නේ වේදසනායක හඳුරන්ට. මොකද අකුරු ලස්සන නිසා. ඒක දවසක් එක නමක් කියනවලු ශ්‍රී ධර්මරත්න කියලා. ඒ වෙලාවේ වේදසනායක හඳුරෝ ඇහුවලු කලාය නායක හඳුරෝන්ගේ මහානායක හඳුරෝන්ගේ මේ මේ ශ්‍රී ධර්මරත්න කියලා කියනවා තියෙනවා මේ ශ්‍රී කියන කෑල්ල දාන්න ඕනද කියලා. කිසිම ගාණක්වත් නැතුව අහක බලනකොට ඕ මොකද අපි මොකටද ඉතින් කාගේවත් ශ්‍රේයක් නැති කරන්නේ. ඒ වගේ ඉතින් අර උන්වහන්සේලාට තවත් මට මේ ජලයන් මහානායක හඳුරන්ගේ කතාවක් මතක් වෙච්ච නිසා මේ මේ බොරුවට සම්බන්ධ කතාවකුත් නිසා මට මතක් වෙනවා ආසයි කියන්න. මේ එක දවසක් පැලැණි මහානායක හාමුදුරුව ළඟට එක මහත්මයෙක් ලිපියක් සකස් කරගන්නාවලු මේ ලංකාවේ තියෙන බෙර ಜಾති ගැන. ඉතින් තියෙනවනේ හාමුදුරනේ පහත රටේ යක් බෙරය තියෙන උඩ රට ගැට බෙරය මගුල් බෙරය ආදී වශයෙන් බෙර ගැන තියෙනවනේ. ඉතින් ඒ ගැන ලියාගෙන ගිහිල්ලා මේ කැලණි මහානායක හාමුදුරන්ගෙන් උත්වලු ස්වාමීන් වහන්සේ තවත් මේකට එකතු කරන්න ඕන කියලා. අයියෝ මහත්තයා ඔය හැම බෙරයකටම වැඩිය සද්ද බෙරයක් තියෙනවා කියලා. ලංකාවේ මිනිස්සු ගහන්නේ. මොකක්ද ඒක? කෙබෙර කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ කෙබර කියන්නේ සාමාන්‍ය බොරුවකින්. දැන් අත්‍තරම් දැන් ඒක අද අපි උනත් අපිට මේ අපේ මුඟට සිනහා රැල්ලක් එනවා. නමුත් ඒකෙන් උන්වහන්සේලා ඒ නිකන් අර මෝඩ විහිළු නෙවෙයි. එහෙමයි බොහොම පාඩමක් කියලා දෙනවා. පාඩමක් කියලා දෙනවා. ඉතින් අපිට එහෙම කතා කරන්න ගියොත් පැරණි හාමුදුරුවන්ගේ හැම වචනයක්ම උන්වහන්සේලා ඒ හැම වචනයක්ම ගත්තාම සෑහෙන එතන උපහාසයක් තිබුණාට ලොකු අවවාදයක් ආත්මේ ඒකෙන් උපදේශයක් ලබා දෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි අපි විශේෂයෙන්ම අපේ ශ්‍රාවකයන් යොමු කරන්න ඕනේ පුළුවන් තරම් මේ අනවශ්‍ය කතා වලින් අයින් වෙන්න කියන එක තමයි. එහෙමයි. සහ විශේෂයෙන්ම අපි දකිනවා දැන් සිල් සමාදන් වෙන ගියාම ආදරණේ මූලිකව. දැන් ගෙවල් දොරවල් වල නම් අනවශ්‍ය කතා වලින් ඇතුළේ අර්බුද ඇති වෙන ගැටෙන කතා වලින් වැළකීලා ඉන්න තරමට හොඳයි. ඒ වාගේම දැන් විශේෂයෙන් සිල් සමාදන් වෙන්න ගියාම මේ මහා ගෝසාවල් ඇහෙනවා දැන් සමහර තැන්වල අපි හාන්නේ අපි දන්නවා මේ මේ මහා ගෝසාවල් අර මාළු බාපු දැනකට එකතු වෙලා ඉන්න කපුටෝ කෑ ගහනවා වගේ මාළුකාරයෝ කෑ ගහනවා වගේ සමහර වෙලාවට මහා ගෝසාව හරියට කියනවා භාවනා වැඩසටහනක් කියලා විවේක දුන්නා වගේ ඒ වෙලාවටනේ ගොඩාක් අය කෑ ගහන්නේ ඒතර ওই ගෝසාව තුල ඇති වෙන්නේ මේ දෙතිස් කතාවන් වෙන්න පුළුවන්. ඉතින් එය තමන්ගේ වචී සංවරය නැතිවීම තුල අනිත් අයට කරන හිංසනයකටත් අයිති වෙනවා අනිවාර්යයෙන්ම ස්වාමීන් ඒක හිංසනයකට අයිති වෙනවා මට ස්වාමීන් වහන්සේ ගෝසාව ගැන ওই වචනේ කියනකොට මතක් වුණේ අර බුදුරජාණන් වහන්සේ අර වංගන්ත පුත්ත උපසේන ස්වාමීන් වහන්සේ. එහෙමයි. උන්වහන්සේ ශාල පිරිසක් එක්ක බුදු පිරිසක් කියන්නේ පැවිදි පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. දකින්න ඇවිල්ලා දැන් මේ පාත්‍ර පැත්තකින් තියලා සිවුරු සකස් කරගන්නවා. දැන් මේ පත්කඩ හදාගන්නවා. සුගන්ධ කුටියට යන්න. ඉතින් එතන ලොකු ගෝසාවක් කොහොම සිවුරු හදාගන්න එපා. ඔක ගැටවතු කරගන්න. ඉතින් පත්කඩේ මේ අතර ගන්න. දැන් ලොකු කතාවක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනන්ත මහින්දයන් වහන්සේගෙන් අහනවා අනන්ත මොකක්ද මේ ගෝසාව කියලා. මේ කියන මේ වංගන්ත පුත්ත පුසේන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා මේ මම හිතන්නේ රහත් වෙන්න කලින්. ඉතින් ඉතින් බුදුරජාන්සේ වදාන මේ කෙවුඩෝ නිකන් මේ මාළු මාළු තැනක එකතු වෙච්ච මාළු මාළු තැනක එකතු වෙච්ච පිටසක් වගේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරන ඒ අයට කියන්නේ මාව හම්බෙන්න බෑ. කරුණා කරලා යන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අකමැත්තෙන් වගේමත් මේ කරන්න දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ යන. ඒ ස්වාමීන් වහන්සේට මතක් කළා බුදුරජාණන් වහන්සේ වහන්සේලා හම්බෙන්නේ කැමති නෑ කියලා. ඉතින් බලන්න රත්නත් යෝනිසෝ මනසිකාරය උන්වහන්සේලා දැන් යොදුන් 500ක් විතර ගෙවාගෙන ආවේ බුදුරජාණන් දකින්න. ඒතර කවුරුත් දේශයක් ඇති කරගත්තේ නැහැ අපේ වරද නිසා තමයි බුදුරජාණන් අපිට මෙහෙම කළේ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ආපහුගේ ආරණ්‍යට ගිහලා හොඳට භාවනා කරලා උන්වහන්සේලා සෞඛ්‍යලසුන්නසා මහ රහත් භාවයට පත් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පණේඩයක් අරින ආනන්ද ස්වාමීන් වහන්සේට මගේ පුත්‍රයා ඒ වංගන්ත පුත්‍රසේන ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම සංඝයා බුදුරජාණන් වහන්සේ බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා දකින්න කියලා. ඉතින් එතකොට අද අපි පොහොයවල් දවසට දැන් අපි ස්වාමීන් වහන්සේ විශාල සීල ව්‍යාපාරයක් වැඩසටහනක් කරන මමත් ඒ විදිහමයි. ඉතින් අපි වෙනමටම ওই අධ්‍යක්ීම තියෙනවා. ඉතින් මිනිස්සු ඒක ඒ අයම හැදෙන්න ඕන දෙයක්. මොකද අවුරුද්දට 365ටම ස්වාමීන් වහන්සේ දවස් 12යි තියෙන්නේ. ඒ දවස් 12 මම නම් කියන්නේ මගේ අපේ ස්ථානේ මම නිතරම කියන දෙයක් තමයි සම්පූර්ණ මේ දවස් කතා නොකර ඉන්න. ඉතින් එතකොට ඒ කතා නොකර ඉන්නකොට මේ බණ කියන්නේ එන ස්වාමීන් වහන්සේලා පහදිනවා. ඊළඟට ඉන්න සිල් පිරිසේ අපි හිතමු සිහිය දිනු කරන කෙනෙක් සතියෙම ඉන්න කෙනෙකුට ඒකට ලොකු උපකාරයක් වෙනවා. ඉතින් අපි දන්නේම නැතුව සිල් ගන්න ඇවිල්ලා මහා කුසලයක් කරගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. මොකද සිහියෙන් ඉන්න කෙනෙකුට ඒකට බාධා කරනවා කියන එක නේ කතාවෙන් සිද්ධ වෙන්නේ. එතකොට එයාගේ නිවන් ගමනට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒතර එයා ලොකු අකුසලයක් කරගන්නවා. ඒ නිසා අපි විශේෂයෙන්ම දැන් මේ අපි දන්නවා මේ සාකච්ඡාව බොහෝ දෙනා ශ්‍රවණය කරන අපේ සඳකිත්ති ස්වාමීන් වහන්සේත් ඒක බොහොම උනන්දුවෙන්ම මතක් කළා. මොකද මේ පෙහෙවස් සමාදන් වෙන පින්නතුල්ලා මේ ලංකාවාසී හැම දිනාම එදිනට ඇත්තටම කතා නොකර ඉන්නවා නම් ඉතාම හොඳයි. මොකද එතකොට දෙවියන් බ්‍රහ්මයන් පවා ඒ සිල්පිරිස දැකලා සතුටු වෙනවා. සතුටු වෙනවා. එහෙම අපහාමරනේ දැන් සමහර දායකයෝ මටත් ඇවිල්ලා කියනවා පන්සලේ ස්වාමීන් වහන්සේ නීතියක් දාන්න වචන 25කට 75කට වැඩිය කතා කරන්න බෑ මේ මේ විදිහට නීති දාන්න ඊළඟට මෙහෙම මේ බෝඩ් දාන්න මේවා ඇඳගෙන එන්න ඕන මේ විදිය මම නම් එහෙම නීති රීති දාලා පාලනය කරන්න යන්නේ නැහැ නමුත් මම සිහිපත් කරනවා අපි කයින් සිතින් කයින් වචනයෙන් සංවර වෙන්න ඕන මේක පූජනීය ස්ථානයක් මේ ස්ථානෙට එනකොට අඳින බලඳින විදිය තේරුම් ගන්න ඕන ආදි වශයෙන් මේ එක එක අධිරාජ්‍ය වගේ දරදඬු පාලකයෝ වගේ නීති රීති දාලා බැනලා කෑ ගහලා කරන්න ගියාම අන්තිමට ඒ කට්ටිය සිල් රැකී අපේ සිල් කැඩේ අපේ හිතේ द्वේෂය වෙනස් වෙනස් ඒවල එයි එහෙම වුණාම එන්නේ නිකන් අනුන්ගේ හරක් බැලුවා වගේ වැඩක් නේද නමුත් සාමාන්‍යයෙන් අපි මූලික වශයෙන් බොහොම කල්පනාවෙන් මේ මේ වැඩේ අපි මේ ලංකාවේ අපි දැන් සාන්නාසෙත් දන්නවා බණවලට යනකොට අර විවේක වෙලාවට පුදුම ගෝසාවක්. ඉතින් ඇත්තටම ඒක අපි ධර්මානුකූලවම නවත්තන්න පැහැදිලි කරලා පුරුදු කරන්න ඕන අපි ඇත්තටම මේ වෙලාවේ ධම්මානුපස්සනා වැඩසටහනේ පොදුවේ මේ ප්‍රේක්ෂක පින්නතුන්ට සහ වැඩසටහන නරඹන ස්වාමින් වහන්සේලාටත් මතක් කරනවා මේ ඊටාම සංයමයටපත් වෙච්ච වචී සංවරය ඇති කරගත්ත පිරිසක් බිහි කරන්න ආර්ය තූෂ්ණින් භාවය ආරක්ෂා කරන පිරිසක් බවටපත් වෙන්න කියලා. දැන් අපි හඳුරන්නේ දැන් මෙතන මෙහෙමත් එකක් වෙන්න පුළුවන්. දැන් සිල් සමාදන් වෙනකොට පිරිස ඇවිල්ලා යම් මට්ටමකින් වාඩි වෙලා සිල් සමාදන් වෙන අතරේ ওই සංවිධාන විවේචනයකුත් තියෙනවනේ හඳුරන්නේ. දානේ හොයලා බලන්න ඕන හාමුදුරුවෝ හරියට වෙලාවට වැඩිද බලන්න ඕන හාමුදුරන්ගේ පිරිකර අරගෙන ගියාද බලන්න ඕන ගිලම්පස වෙලා හරියද බලන්න ඕන සීල් වැඩසටහනේ අඩුපාඩු ඒවටත් කැපවෙච්ච පිරිසක් ඉන්නවා ඒ කට්ටියත් ආරං තූෂ්ණීම් භාවයෙන් යුක්ත වෙලා <laughs> වචනයක්වත් කතා කරන්නේ නැතුව <laughs> හිටියොත් එතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් නේද <laughs> ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ දැන් අපි කරන පැති කීපයක් තියෙනවා දැන් අපේ සංවිධාන මට්ටමේ ඉන්න අයත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මොකද සංවිධාන සංවිධාන කටයුතු කරන අය වැඩියෙන් කතා කරන අවස්ථා තියෙනවා. එහෙම. මොකද ඒගොල්ලෝ හිතනවා අපි දැන් මෙතන කාලයක් සිර ගන්න වෙනවා. අරයා ඇඳලා ඉන්න විදිය ඇරදී. අරයා හදන්න ඕන. මෙතන අපි රැක ගන්න ඕන. කියලා 아무තු දෙයක් ආරූඪ කරගෙන අර අනිත් අය හදන්න යෑම තුළ ඒ කතාව තවත් ප්‍රෝසාවක් බවට පත් වෙනවා. හාමුදුරන්ට වැඩිය ලොකු පාලකෙක් වෙන්න එනවා. ලොකු පාලකෙක් වෙන්න එනවා. ඒ කියන්නේ දායකයෝ පාලකයෝ වෙන්න ගියාම ලොකු අවුලක් වෙනවා. අවුලක් වෙනවා. ඊළඟට ස්වාමීනාත් දැන් ඇත්තටම ස්වාමීනාත් මොනතරම් අතු කළා හැමෝම නිශ්ශබ්දව හිටියොත් එතන අසංවිධානාත්මකව ඒ කටයුතු කඩාකප්පල්කාරී වෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට ඉතින් අපිට මම මේ පුංචි යෝජනාවක් මෙතනදි කරන්නේ නැත්නම් මේක ශ්‍රවණය කරන අපේ ස්වාමීන් වහන්සේලාට උනත් ඉතින් අපිට ඕනනම් මේක මගේ අදහසක් මම ඉදිරියේ කරන්න හිතාගෙන ඉන්න දෙයක් මට දැන් හිතෙනවා දැන් අපි පොඩි බැජ් එකක් දෙනවා ඒක ගහලා තිනවා මම අද කතා නොකරමු කියලා එතකොට දැන් මේ බැජ් එක පේනකොට අරයත් කතා කරන්නේ ඊළඟට ස්වාමීන් වහන්සේ මම දැකලා තියෙන පාරවල් වල කතා කරන්න බැරි ගොළුවා කියලා ගහලා. <laughs> එතකොට යාර ඉල්ලන්න බෑනේ. ඒ නිසා ඒක දැකලා දෙන අය ඉන්නවා. ඒ වගේ මේ ගොළුවා කියන එක නෙවෙයි මම අද කතා කරන්නේ නැහැ. ඔව් මම අද කතා නොකරන කතා කරන්නේ නැහැ. ඔව් මම අද කතා නොකරන කියලා බැඩ් එක පේන්න තියෙනවනේ. <laughs> ඊළඟට ස්වාමීන් වහන්සේ සංවිධාන මට්ටමේ ඉන්න අයට අපිට ගහන්න පුළුවන් අවශ්‍ය දේ පමණක් අද මම කතා කරනවා. ඒත් කතා කරන පොඩි ආස්තාවක් තියෙනවා. එහෙම හරිය ඇත්තටම දැන් මම මේක කියන්නේ මම බුරුම රටේ කතා කරන්න බැරි බැරි එක්කනට යමක් කියන්න ඕන වුණොත් කොහොමද අපි කියන්නේ? එතකොට එයාගේ ප්‍රතිචාරය කොහොමද වෙයිද? ඔව් අපි මම කතා කරන්නේ මම අද කතා නොකරමි කියලා බැජ් එක ගහගෙන ඉවර වෙලා කවුරු හරි නොකරපිට දෙයක් කරනවා. එතකොට ඒක අවධාරණය කරනවා මේක කරන්න එපා කියලා. එතකොට කොහොමද එතකොට එයා කතා නොකර ඉන්නා වගේ මේ කියපු ගමන් මේක නොකර. මගේ මේ යෝජනාව ඒ දම්සභම් මණ්ඩපෙට ඉදිරිපත් කරපු එකත් හොඳයි. මොකද ඒකෙන් මටත් ඒ වගේ අඩුවක් හදාගන්න අවස්ථාව ලැබුණා. ඒක ඇත්ත. නමුත් අපි කොහොම හරි දැන් මගේ මේකෙන් මම සන්නහක අපේක්ෂා කරන්නේ කෙසේ හෝ මේ මේ විවේක පරිසරයක ඉන්න අය ඇත්තටම දැන් අපි තායිලන්තයට ගියොත් බුරුමෙට ගියොත් දැන් ඇත්තටම බුරුම රටේ හරිම පුදුමයි මේ කතාව කියන එක හරි අඩුයි. එහෙම සාදුනාදයක් දුන්නත් හරි පිළිවෙලයි වාඩි වුණත් හරි පිළිවෙලයි. ඉතින් අපේ බෞද්ධයෝන්ගේ මේ පිළිවෙල දෙන එක බෞද්ධයන්ටම මේ ගිහියන්ටම කියන දෙයක් නෙවෙයි. අපේ ස්වාමීන් වහන්සේලාගුණත් එහෙමයි. අපේ හඳුරන්නේ ඉතාලම හොඳ දෙයක් අපි මේ කතා කරන මේ මේ මුසාවාදය ගැන කතා වුණාට මේ වචී සමස්ත වචී සංවරය ගැන මේ කතා වෙන්නේ. ඔව්. ඒ වගේ දැන් ආමුදුරු මතක් කළා දැන් තායිලන්තය ගැන අපි දකිනවා බුද්ධ දයාවට ගිය තාන්නේ දම්පි වන්දනාගේ හම්බු බොහොම දකිනවා. ඒ අය පංචෙන් සමාදන් වෙනකොට නම් සාදුකාරය දෙනකොට හරි පිළිවෙලට කරනවා. අපේ කාට හරි පින්වත්දි සාදුකාරය දෙනකොම අවස්ථා තුනකදී ඇහෙන්නේ සමහර වෙලාවට නේද? එක එක්කෙනෙක් එක තැනකින් පටන් ගන්නවා. ඒ පිළිවෙල කොහොමද අපි හදාගන්නේ? ඇත්තටම සාමාන්‍යයෙන් ඒක තමයි ඒක අපි ඉස්සලා හදාගන්න ඕනේ. එහෙමයි. පැවිද්දන් හැටියට අපි මොකද මේ රටේ ගත්තාම දැන් බලන්න මේ රටේ ස්වාමීන් වහන්සේලා දැන් බුරුමේ තායිලන්තෙත් එක්ක සාපේක්ෂව ගත්තොත් තාම කුඩා කොටසක් ඉන්නේ මේ රටේ. එහෙමයි. නමුත් මේ රටේ ස්වාමීන් වහන්සේලාගේ සිවුර ගත්තොත් අපි. ඉතින් මේක එකම පාටකට මේ සිවුර එන්න පුළුවන් නම් අපි මිනිස්සුන්ට කියන මේක පිළිවෙලට හැදෙන්න මේ විදිහට වඳින්න මේ විදිහට සාදුන අපි සකස් වෙන්න ඕනේ. එහෙමයි. ඒත් මේකට බුද්ධ ශාසන මාත්‍යංශය හරි වගේම අපේ අති ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා හරි එකතු වෙලා ඒ ආරණ්‍ය වාසී ඒ ස්වාමීන් වහන්සේට අපි හිතමු වෙන පාටක් ඕන. ඒක කමන්නේ නැහැ. ඒකට සිවුරු දෙකක්. ඊළඟ ගාමාන්ත සේනාසන වාසී ස්වාමීන් වහන්සේලා දෙන්නේ එකම පාටකින් අපිට මේ රටේ දැන් ඇත්තටම දැන් අපි මේ රටේ විශාල සංඝ පිරිසක් එකතු වෙච්ච දාවට අපි අර තායිලන්තයේ ඊළඟට බුරුමේ දකින්න වගේ දර්ශනයක් අපට එන්නේ නැහැ. මොකද සමහර සිවුරු වල තියෙන කොළ පාට සිවුරු පොරොන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි ඒකට නීතියක් ගෙනල්ලා මෙන්න මේ පාඩ තමයි තියෙන්නේ. ඒක අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ විනයානුකූලව සමබරව මෙන්න මේ පාඩ හොඳයි කියලා සම්මතයකට ඇවිල්ලා ඒ විදිහට අපි ඇත්තම කෙස්රවුල් බෑම ඊළඟට ශ්‍රමණ ආකල්ප මේ ඔක්කොම හදාගෙන අපි මේක ගිහියන්ට ආරෝපණය කරොත් මම හිතනවා මේ මේ වැඩේ ඉතාම සාර්ථකව කරගෙන යන්න පුළුවන්. මොකද අපි සකස් වෙන්නේ නැතුව ඒ කියන්නේ අපිට ඇත්තටම මහා සම්ප්‍රදායක් නෑ මේ චූල සම්ප්‍රදායවල. ඒක ඒක ගුරුකුලවලට බෙදිලා. ඒක ඒක පිරිවෙන් මට්ටමින් බෙදිලා ඉන්නවා. ඊට පස්සේ ඒක ඒක සම්ප්‍රදායවල පන්සල්වල වෙනත් වෙනත් මේ දර්ශන මතවාද සම්ප්‍රදායවල ගොඩනගාගෙන ඒ හින්දා ඒ අය පොරවන සිවුරු පුරවන ක්‍රමයේ වෙනස්, ඒ පාට වෙනස්, වෙනත් වෙනත් ගාථා පාවිච්චි කරන ස්වභාව වෙනස්. දැන් අපි දැකලා තියෙන තායිලන්තයේ බුරුමේ වගේ රටවල් ගත්තොත් ඉතින් ඒ අයට වන්දනා කරන්නට පිළිවෙලක් තියෙනවා. කවුරු කොහේ කිව්වත් ඒ අනුපිළිවෙලට ඒ ගාතට ඒ විදිහට කියනවා. කියනවා. දැන් අපේ එහෙම නෙවෙයි පන්සල් දෙක තුනක් ගත්තොත් පන්සල් දෙක තුනේ එක එක තාලෙට තමයි කියන්නේ. කියන්නේ. ඉතින් බැරි වෙලා දායකයෙක් ওই පන්සල් තුනට ගියාම දායකයාත් සමහර වෙලාවට මොකද්ද කරගන්නේ කියලා දැන් නැති තත්ත්වයකට පත් වෙනවා. ඇත්තටම ඒක තමයි දැන් මේක අපි කරන්න බැරි දෙයක් නෑ. මේක ක්‍රමානුකූලව කරන්නත් පුළුවන්. කොහොම හරි අපි මේ පිළිවෙල සකස් කරගන්න ඕන. මොකද මේ ලාංකීය බෞද්ධ ජනතාව කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ පුදුම විදිහේ බුදු කරුණාවක් ලැබු පිරිසක්. අපිට තරම් වරප්‍රසාද බුරුම රටේ ඉන්න බෞද්ධයන්ටවත් තායිලන්තේ ඉන්න බෞද්ධයන්ටවත් ලැබිලා නැහනේ. අපිට බුදුරජාණන් වහන්සේ මොනම රටකටවත් වැඩලා නැහනේ. තුන් වතාවක් උන්වහන්සේ මේ රට වැඩම කළා තියෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිම කොටසක් දිවි ලෝකයේවත් නෑ. අද අපි මේ අනුරාධපුර වන්දන චෛත්‍ය රජන් වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගත්තාම අද ඉන්දියාවේවත් නෑ තථාගතයන් වහන්සේට ස්පර්ශ වෙච්ච ඒ දක්ෂින සාකාවද තියෙන්නේ අනුරාධපුරේ. ඊළඟට මුළු ලෝකයේම අද ධර්ම ව්‍යාප්ත වෙලා තියෙන දා මාතලේ අලු විහාරයේදී මේක ග්‍රන්ථාරූඪ වෙච්ච නිසා. මේ අනුව කල්පනා කරලා බලනකොට මුළු ලෝකයේම බෞද්ධයන්ගේ ගෞරවයට අභිමානයට ලක්වන බෞද්ධ පිරිසක් තමයි මේ ලංකාවේ අපි මේ ඉන්න අපේ බෞද්ධයෝ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා. ඉතින් මෙච්චර වරප්‍රසාද ලැබපු අපි මේ පිළිවෙල හදාගන්න නැතුව සමහර අවස්ථාවල ඒවා කියන්නේ කිව්වොත් අපේ දැන් මේ සාකච්ඡාවටත් බාධාවක්. ඉතින් මේ අපිරිවෙල නිසා සමහර අවස්ථාවල මේ මෙච්චර වරප්‍රසාද ලැබපු අපට බොහෝ සැහැල්ලු වෙච්ච අවස්ථා අනන්ත පරිමාණ තියෙන නිසා අපි ගිහි පැවිදි දෙපක්ෂයේම මහා විශාල වශයෙන් පරිවර්තනයක් කරගන්න බැරි වුණත් ක්‍රමානුකූලව සංයමය සංවරය ඊළඟට මේ සාන්ත භාවය ශ්‍රවණාකල්ප උපාසකයන්ගේ තියෙන ආකල්ප ඒ සියලු දේවල් අපි හදාගන්න ඕනේ මේ කාටවත් පේන්න දෙයක්වත් නැත්තම් මේ නිකන් දර්ශනීයට දෙයක්වත් නෙවෙයි නමුත් ඒ දැකීමම නිවන් පිණිස උපකාර වෙන දැකීම. දසනානුත්තරීය කාරණාව. ඒ අපේ හාමුදුරුව අපිට මනවින් පැහැදිලි කළා මේ අපි මේ වචී සංවරය භාවිතා කරගෙන තමයි මේ මහා පුලුල් මාතෘකාවකට ප්‍රවේශ වුණේ. අපිට අපි සාමාන්‍යයෙන් කතා වෙනවා ලංකාවට අපේ හඳුරන්නේ මේ ජාතික ප්‍රතිපත්ති තියෙන්න ඕන කියලා. පක්ෂ ප්‍රතිපත්ති දැනට තියෙන්නේ. ඉතින් අධ්‍යාපනයට සෞඛ්‍යයට හැම එකකම ජාතික ප්‍රතිපත්ති තියෙනවා. ඒ වගේම මේ අපේ ශාසනයටත් ශාසනික වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. සමස්ත සංඝ රත්නයටම හාමුදුරුවරුන්ටම ගැළපෙන විදිහේ ඒ විදිහේ අඩු ගානේ ප්‍රතිපatti දෙකක් අරණ්‍ය වාසී ග්‍රාම වාසී කියන සම්ප්‍රදාය දෙකට අනුගත වෙච්ච සම්ප්‍රදායන් දෙකක් හැමෝටම එකඟ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් ඇති කර ගන්න ඕන. ඒක අපේ වගකිව යුතු බලධාරී මහානායක ස්වාමින් වහන්සේලා ඒ පිළිබඳව කතා කරනවා නම් වඩාත් යෝග්‍යයි අපිත් ඒ සඳහා අදහසක් පමණක් මෙතෙන්දී ඉදිරිපත් කරන්නට හැකියාව තියෙන්නේ. ඉතින් අපි හාඳුරන්නේ දැන් අපි කතා කරගෙන ආව මේ මුසාවාදය ගැන. මුසාවාදයේ ප්‍රතිවිරුද්ධ දේ තමයි සත්‍යවාදී වීම. ඒතර හාමුදුරනේ සත්‍යවාදී වෙනවා කියන්නේ ඇත්ත කතා කරනවා කියන එක. ඒතර ඇත්ත කතා කරනවා කියන මහා ප්‍රබල කුසලයක් නේ හාමුදුරනේ. ඒක ගැන සත්‍යවාදී වීම ගැනත් මතක් කළා. ඒක කොහොමද අපි සත්‍යවාදී බව සත්‍ය ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්නේ කියන එක අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට අවධානය කරමු. කරමත් ස්වාමීන් වහන්සේ මේ දැන් සීල පාරමිතාව සත්‍ය පාරමිතාව. එතන පාරමිතා දෙකක්. ඒකට සත්‍ය කියන එක සීල පාරමිතාවටම ඇතුළත් වෙනවා. නමුත් සත්‍ය පාරමිතාවක් හැටියට වෙනව පෙන්වන්නේ මේක ඒ තරම්ම වැදගත් නිසා. එහෙමයි. මොකද කෙනෙකුගේ ජීවිතය තුළ මොන තරම් ಗುಣධර්ම තිබුණත් එයා සත්‍යයෙන් තොරයි නම් ඒ ගුණේ බබලන්නේ මේ ශක්තිය කියන එක ඒ තරම්ම මහ වටිනා දෙයක්. මේ ලෝකයේ තියෙන ලොකුම දේ තමයි මේ ශක්තිය. දැන් අද අපි පිළිත් කියනවා කියලා කරන්නේ ඇත්තට මේ සත්‍ය සත්‍යක්‍රියා කිරීමක් පිට කරන්නේ. ඒ තේන සත්‍යන ස්වාති හෝතු කියලා. ඒ තේන සත්‍ය අධ්‍යයන ආදි වශයෙන්. ඒකෝට සම්හන්ත මට මතක් වෙන පුංචි ජාතකයක් මම කොහොමද ජාතක කතා කියන්නේ කියලා. සම්පූර්ණ කතා සරිත් සාගරය. බොහොම ලස්සනට ඒක තමයි මේ වැඩසටහනේ ලස්සනතම කියන්නේ. ඒ කියන්නේ සරලව හැමෝටම තේරෙන විදිහට අවස්ථාවෝචිත කතා ඉදිරිපත් කරන්න බොහොම ලස්සනයි. අපි හඳුන්නේ මේ එක ජාතක කතාවක තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ මේ ඇත්තට මේක ඕන කෙනෙකුට ඒ සත්‍යග්‍රහණයේ තියෙන වටිනාකම තේරෙයි. දැන් අපි අද ගොඩාක් වෙලාවට වෙන කෙනෙකුගේ ගුණයක් තමයි අපි සත්‍යක්‍රියා කරන්නේ. ඒකත් වටිනවා. නමුත් අපේම ගුණයක් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම් ඒකේ ප්‍රබලත්වය හරි වැඩි. වැඩි. ඉතින් හිතට එකඟව ඒක කරන්න. හිතට එකඟව එකක් වෙන්න ඕන. ඉතින් බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක තාපසෙක් වෙලා ඒ ලොකු ධනයක් තිබිලා ඒ ඔක්කොම පරිත්‍යාග කළා. මෙයා තපස්සම් ආරක්ෂා කරනවා. ඉතින් ගිහි කාලේ යාළුවෙක් තාපස්තුමා බලන් ආවා. ත්‍යාගේ නෝනයි ළමයයි ඔක්කොම ආවා. ඉතින් දැන් තාපසතුමයි මේ ගිහි කාලේ යාළුවයි එයාගේ බිරිඳයි තාපසතුමත් එක්ක කතා කරනවා. පුංචි දරුවා බෝලයක් අරගෙන එතන සෙල්ලම් කරගෙන හිටියා. ඒ වෙලාවේ මේ බෝලේ අර එතන තිබිච්ච භාගකට එන මේ ඒක හිටපු නාගේ පිපිලා මේ ළමයා දෂ්ට කරනවා. දෂ්ට කරපුවම ළමයා සිහි මුර්ජාව වැටෙනවා එතන. වැටුනහම මේ ඉතින් මේ දෙමව්පිය දෙන කෑ ගහලා ඉතින් අර තාපතුමා කියන කොහොම හරි බේර ගන්න. ඉතින් තාපතුමා කියනවා අපේ බොස්තරන් වහන්සේ. ඉතින් මම මේ දෙකම දන්නේ වෙදකම් කරන්න මේ මම මේ. ඉතින් ඒ වෙලාවේ මේ දෙමව්පිය කියන අනේ මට අනුකම්පාවෙන් මොනවා හරි දෙයක් කරලා අපේ මේ දරුවා බේරලා දෙන්න. තාපතුමාට කියන ඉතින් ඔබතුමාගේ මොකක් හරි සත්‍යක්‍රියාවක් කළා හරි මේ දරුවා ගොඩ දාලා දෙන්න. ඉතින් තාපතුමා ඒ වෙලාවේ කරපු සත්‍යක්‍රියාව හරි පුදුමයි. එතුමා ඒ දරුවා ළඟට ගිහිල්ලා හිතනවා දරුවා මම දැන් මහාන කමේ අවුරුදු 50ක් මේ තාපස ජීවිතේ. හැබැයි මේ තාපස ජීවිතේ මම දවස් 7යි සතුටෙන් හිටියේ. දවස් 7යි කුසල් වැඩෙන හිටි වැඩෙන විදිහට හිටියේ. අනෙත් කාලේ මම අකමැත්තෙන් තමයි මේ තාපසකම කරේ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභව බලෙන් මේ දරුවා සූපත් වේවා ජීවත් වේවා කියලා මේ තාපතුම හිතුවාර සත්‍යය. දැන් බැල බැලමට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ දින හතයි මේ මනුස්සයා මේ පැවිද්දේ සිත්තලවල ඉඳලා තියෙන අනෙක් අවුරුදු 49කටත් දැන්. ඒ කියන්නේ අවුරුදු 50ක්ම වගේ. අවුරුදු 50ක්ම වගේ ඉඳලා තියෙන්නේ මේ අකමැත්ත. ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභව බලෙන් මේ දරුවා සෝපත් වේවා කියලා කිව්වහම දරුවාගේ මේ හිසයි. ඔව්. ඔළුව ප්‍රදේශිකන් පපුව ප්‍රදේශේ අර විස පොළොට ඇදලා ගියා. ඇදලා ගිහලා මේ දරුවා ඔළුව හොල්ලන අම්මේ කියලා කතා කරා. ඊළඟට අපි තාපස් මොකද දැන් මට කරන්න පුළුවන් එක මම කරා. දැන් මේ තාත්තටත් පුළුවන් සත්‍යක්‍රියා කරන්න. තාත්තත් මොකද කළේ? තාත්තත් දැන් කල්පනා කළා මගේ ඇත්තක් මොකද්ද? ඒතර දාන් දීලා තියෙනවා ඔය නොඑක අයට අනුග්‍රහ කරලා තියෙනවා. නමුත් මේ අනුග්‍රහ කොහොම කරලා තියෙන අකමැත්තේ. තාත්ත සත්‍යක්‍රියා කළා මගේ ගෙදරට එන ශ්‍රමණ බ්‍රාහ්මරුන්ට නොයේක් දිනාට මම ආමිෂෙන් උපස්ථාන කරලා තියෙනවා. කෙනෙකුටවත් මම කැමැත්තෙන් කිසි දෙයක් දීලා නැහැ. හැබැයි ඒ උගත් තාපසවරුන් මම මේක අකමැත්තෙන් දෙනවා කියලා කවුරුත් හඳුනාගත්තෙත් නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභව බලෙන් මගේ දරුවා සුවපත් වේවා. ඒ වෙලාවේ දරුවාගේ මේ තුනටියෙන් උඩ අර විස බහැලා ගියා. ඊට පස්සේ එන්නේ ස්වාමියා කියන බිරිඳට එහෙනම් ඔබටත් දැන් තියෙන අවස්ථාවක් මේ දරුවා බේරගන්න. ඉතින් ඒ වෙලාවේ බිරිඳ කියන බෑ මට ඔබ ඉදිරියේ ඒ සත්‍ය කියන්න බෑ. ඊට පස්සේ මේ ස්වාමියා ඒ වෙලාවේ කියනවා නෑ කමන්නේ. ඔබ ඒ සත්‍ය කියන්න මොකද මොනවා කළා හරි අපේ දරුවෝ අපි බේර ගන්න ඕනේ. ඒත් ඒ වෙලාවේ අම්මා පුදුම සත්‍යක්‍රියාවක් කරානේ. ඒ අම්මා කියනවා මේ මගේ දරුවා දෂ්ට කරපු නාගයා මට අප්‍රියයිනේ දරුවාට දෂ්ට කරපු නාගයා ඒ වගේම තමයි දරුවෝ උඹේ තාත්තා <laughs> මේ නාගයාගේ මේ දරුවගේ කිසි මේ දරුවගේ තාත්තගේ කිසිම වෙනසක් නැහැ. ඉතින් මම මේ කාලය තුල ඒ තරම් අප්‍රියාවෙන් මගේ තාත්තත් එක්ක ජීවත් වුනේ ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභව බලෙන් දරුවා සුවපත්. ඉතින් දරුවා නැගිට්ටා. දැන් මේ වගේ සත්‍යක්‍රියාව ගොඩක් අද ගෙවල් වල කරලා ළමයි සූපත් කරන එහෙම නැත්නම් වෙන වෙන වැඩ කරගන්නේ මොකද ගොඩක් වගේ ඇත්ත කතාවල් ගෙවලා තියෙනවා මම මෙතනදී සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඉස්මතු කළේ එතරම් ඒ ඒ ඔක්කොම සාමාන්‍යයෙන් අර තාපසතුමාගේ උනත් ගත්තාම ඒ කතාවෙදි එතුමාගේ මහානකම දවස් හතක් හරියට කරා කියන්නේ ඒක සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි අවුරුදු 50ක් එක්ක ඊළඟට අර තාත්තා දන් දුන්නා කියලා නොසතුටෙන් දන් දුන්නා කියන සතුට වෙන්න පුළුවන් ඒ කුසලයක් වැඩනා කියලා හිතන්න අමාරුයි. අම්මා අර විදිහට ජීවත් වුණා කියන්නේ ඒක හරි මහ පුදුම එකක්. ඒත් හැබැයි ඒක සත්‍යයක්. සත්‍යයක් සහ එවන් දෙයක් නොවලහා සංගවන්නේ නැතුව කියන්න ඉදිරිපත් වීමවද දක්ෂතාවය. ඇත්ත ඒක ඇත්තක්. ඒක ඇත්ත තමයි සත්‍යයක්. ක්‍රියාවක් කරන්නේ මේක මේක ඇත්තක් මේ ඇත්ත අනුභව බලෙන් මේ යහපත වේවා. ඉතින් ඇත්ත දැන් අපි හඳුරන්නේ දැන් දරුව සුවපත් කරගැනීමේ අදහසින් කියපු හින්දා තාත්තත් අර වගේ කතාවක් ඉවසගෙන හිටියා. දැන් ඒ වගේ කතාවක් බැරි වෙලා ගෙදරදී අම්මා කිව්ව නම් සමහර වෙලාවට ලෙඩ වෙන්නේ අම්මා වෙන්න පුළුවන් දරුව නෙවෙයි. එතකොට හඳුරන්නේ එවන් අවස්ථා. ඇත්ත කියන වෙලාවකදී සම්‍යක් ප්‍රයෝගයක් යොදානකොට මොකද්ද දැන් ගොඩක් අය බලන දැන් බොරු කියන්නේ බැරිකමට මේ අන්තිමට සම්‍යක් ප්‍රයෝගයක් හරි දාලා ඉවරලා මේකේ බේරෙන්න පුළුවන්ද කියලා බලමු. මොකද සම්‍යක් ප්‍රයෝග කියලා කියන්නේ කියලා අපි වැඩසටහන අවසන් වෙන බොහොම සීමිත කාලයක් තියෙන නිසා ඒකත් ඔව් ඇත්තටම මේ අපි සත්‍යවාදී වෙන කෙනෙක් අපේ ස්වාමීන් වහන්සේ මේ සම්‍යක් ප්‍රයෝග කියන එක ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව මේ සත්‍යෙම මේ සමාජ ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙම කෙනාට විශාල පාඩු, අලාභ, නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සම්‍යක් ප්‍රයෝග අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕන. දැන් අපි එකට උදාහරණයක් ගත්තොත් අර දැන් තුටුගැමුණු රජුරුවන්ගේත් අර තිස්ස කුමාරයාගේත් අර ඒක අවස්ථාවක යුද්ධයක් හටගත්තානේ. ඒ දෙන්න අයය මල්ලි දෙන්න රණ්ඩු වෙලා අන්තිමට තුටුගැමුණු කුමාරයා ගැමුණු කුමාරයා තිස්ස කුමාරයා පස්සේ පන්නගෙන යනකොට තිස්ස කුමාරයාට බේරෙන්න තැනක් නැතුව අන්සලේ ඇඳ යට ඇඳ යට රිංගුවා. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් දැන් යමන කුමාරය ඇවිල්ලා බොහොම කේන්තියෙන් අහන තිස්ස ආවද ඇතුළට. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ රජ කෙනෙකුට බොරු කියන්නත් බෑ. එහෙම කිව්වොත් මගේ මහානකමටත් හොඳ නෑ. ඊළඟට මේ ඇත්ත කිව්වොත් මෙතන මහ විපත්තියක් වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේ සම්‍යක් ප්‍රයෝගයක් ඉදිරිපත් කළා. උන්වහන්සේ කිව්වා මේ ඇඳ උඩ තිස්ස නෑ කියලා. ඉතින් ඒ වෙලාවේ දුටුගම් රජු තේරුම් ගත්තා මේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන සම්‍යක් ප්‍රයෝගය අපි දුටුගම් රජු හොඳට දන්නවා එහෙනම් ඇද ඇතුලේ තමයි ඉන්නේ කියන්නේ. නමුත් දුටුගම් රජු එතනින් ඈත් වුණා. මොකද සම්‍යක් ප්‍රයෝග කරන්නත් ඕන ටිකක් නුවණින් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුටයි නේද? අන්න එතනත් හරි වැදගත්. මොකද එහෙම බැරි කෙනෙකුට ඒක කළ වැඩකුත් නෑ. ඔව් ඊට පස්සේ එයාත් බොරුවක් හරියට තේරුම් අරගෙන කිපෙන්න පුළුවන්. කිපෙන්න පුළුවන්. දැන් ඔය දැන් ශාක්‍ය වංශිකයෝ වුණත් ස්වාමීන් වහන්සේ දැන් අර විදුඩබ ඝාතනය කරගෙන යන්නේ විදුඩබ ලොකු වෛරයක් තිබ්බනේ මේ ශාක්‍ය වංශිකයන්. මේ ශාක්‍ය වංශය කවදා බොරු කියන්නේ නැහැ. අහනවා ශාක්‍ය වංශද? ඉතින් ඕකෙකම මරනවා. ඉතින් සමහර ශාක්‍ය වංශිකව කල්පනා කළා මේ ශාක්‍ය කියලා කියන්නේ පලා වර්ගයක නමක් නේ. ශාක්‍ය කියලා කියන්නේ. ඉතින් සමහර ශාක්‍ය වංශිකව මොකද කළේ? බට කෑල්ලක් අතේ තියාගෙන මේ ශාක්‍ය දෙකේම නල කියනවා. අර බටේ අතේ තියාගෙන. ඉතින් එහෙම බේරිච්ච අවස්ථාවත් ඔය ධම්පදට්ට කතාවේ සඳහන්. ඒ වගේම මට මතකයි තවත් කතාවක් තියෙනවා මේ අපේ හන්දේ ස්වාමින් වහන්සේ නමක් භාවනානුයෝගීව වැඩ ඉඳෙද්දී හොරු කට්ටියක් බඩු හොරගම් කරගෙන එතනින් දුවනවා. එතකොට මේ සද්දෙට හාමුදුරු වටපිට බලනකොට දකින්න දැන් හොරු බඩු අරගෙන දුවනවා. ඒ වගේම මේ රාජපුරුෂයෝ පිටිපස්සෙන් එනවා. ඒත් දැන් හාමුදුරුව මෙතන වාඩි වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම හාමුදුරන්ගෙන් අහනවා මේ පැත්තෙන් හොරෙක් ගියාද කියලා. එතෙන් ගියපු බව කියන්න නැතෝ නෑ කියලා කියන්න බෑ. ඒකට අහු වෙනවා. එතකොට මේ හාමුදුරුවෝ මොකද කළේ? දැන් මේ බොරුවෙන් වළකින්න ඕන නිසා කල්ැතුවම කල්පනා කළා සීය නුවණ කල්පනා කළා. අර වාඩි වෙලා ඉන්න ඉරියව්ව මාරු කරලා සක්මන් කරන්න ගත්තලු හාමුදුරුවෝ. එතකොට සක්මන් කර කර ඉඳදී හොරු ඇවිල්ලා තියෙනවා අතනින් අර රාජපුරුෂය ඇවිල්ලා මෙතනින් හාමුදුරනේ දැන් හොරු වගේක් දීලා කියලා. ඊට පස්සේ ඒක වල හොරුද නැද්ද කියලා දන්නේ නැහැ. මං මේ සක්මන් කරද්දී නම් මෙතනින් කවුරුවත් ගියේ නැහැ කියලා. හරිනේ කතාව දැන් වාඩි වෙලා ඉඳිද්දි තමයි තියෙන්නේ. ඒත් ඇත්තට බලන්න ඒ කොච්චර මේ ඥානාන්විතයිද? එහෙමයි. ස්වාමීනාත් මේ ඔකද විශේෂයෙන් මේ වෙලා මතක් කරන්නේ මේ වර්තමාන පුංචි කතාවකුත් තියෙනවා. ඒක තාත්තා කෙනෙක්. මම හොඳටම දන්න බොහොම අපේ දායක කෙනෙක්. ඒ මම හිතන්නේ දරුවා අහගෙන ඉන්න පුළුවන් මේ කතාව. එයාගේ තාත්තා මේ මොහොත මහත්මේ එයාගේ කියුමර් එකක් ඇවිල්ලා සැත්කම් තුනක් හෝ හතරක් කළා. ඒ අවසාන සැත්කමේදී එයාට කතා කරගන්න බැරුව ගියා. කතා කරනවා. හැබැයි කතා කරන්න බැල් බැල් ගාලා ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ මහත්මයා මට දුරකථනෙන් කතා කරනවා. දුරකථනෙන් කතා කරලා ඉතින් පැය භාගයක් විතර කියවනවා. නමුත් මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එයාගේ නෝන මට කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේත් කතා කරලා හරි සතුටක් ලැබුණා අපේ මහත්මයා. ඉතින් මම ඒ නිසා අහගෙන ඉන්න බොහොම හොඳ මහත්මයෙක්. ඉතින් හොඳට කන්සිල් රකින්න මහත්මයෙක්. ඉතින් මේ මහත්මයා මගෙන් අහනවා ස්වාමීන් තේරුණාද තේරුණාද? මොකද මෙයාගේ අඩපාඩු මෙයා දන්නවා. මම මුල් කාලේ පුරුදු වුණා මහත්ය තේරුණේ නැහැ කියලා. මම බොහොම කාරුණිකව කියන. ඒතර මෙයා තව පැය භාගයකට ආයෙත් ආයෙ විස්තර කරනවා. මම මේකට බැලුවා මේක හරියන්නේ මං හරි හරි මහත්ය කියලා. ඉතින් තේරිච්ච විදිය හඟවනවා. මේ තාත්තා මේ විදිහටම කතා කරන එයාගේ පුතා ඕස්ට්‍රේලියාවෙන් පුතාට කතා කරනවා. පුතාටත් කතා කරලා පැය භාගයක් විතර කියවනවා. පුතත් හොඳට සිල් ආරක්ෂා කරන කෙනෙක්. මේ හොඳටම දන්නවා මේ සිල් ආරක්ෂා කරනවා කියලා බෙබින් බලාගෙන ඉන්නේ නැහැ බොහොම උඩට hina වෙලා කතා කරලා ඉතින් ඉන්න ළමයි. ඉතින් ඒ ළමයා මේ මහත් තාත්ත කතා කරලා ඉතින් අර විදිහට අවවාද කරලා පොතක් තේරුණා තේරුණාද කියලා අහනවා. මේ ළමයා ඒ වෙලාවට තාත්තට උත්තර දෙන ඇහෙනව ඇහෙනව තාත්තේ කියලා. බලන්න සම්‍යක් ප්‍රයෝගය. ඉතින් මේ පුතා මට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ තාත්තා මෙහෙම කතා කරනවා තේරුණාද කියලා ඇහුවා මම ඇහෙනව ඇහෙනවා කියලා කිව්වොත් ඒක සීලයට බාධාවක් නෑ නේද කියලා. ඒ වෙලාවේ මම කිව්වා පුතා ඔයා මට වඩා ඇත්තටම ඉදිරියට කියලා තියෙනවා. මොකද මම හරි හරි මහත්ය කියන එක ඒක තීරිච්ච බව හැඟවීමක්. නමුත් ඇහෙන ඇහෙන තාත්ත කිව්වහම ඒක සම්‍යක් ප්‍රයෝගයක්. ඒක සම්‍යක් ප්‍රයෝගයක්. ඒ දරුවන් තේරුණාද නැද්ද කියන එක වෙනම දෙයක්. කියන එක ඇහිලා තියෙනවා. කියන එක ඇහිලා තියෙනවා. ඒ නිසා මේ සම්‍යක් ප්‍රයෝග අපිට මේ සත්‍යවාදී පුද්ගලයෝ විශේෂයෙන්ම යොදා ගන්න ඕන. එහෙමයි. අපිට නියමිත කාල වේලාව ඉතාම ශීඝ්‍රව අවසන් වෙන නිසා අපිට මේට වෙදී සාකච්ඡාව දික් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සත්‍යවාදී වෙන කෙනාට සම්‍යප්‍රයෝග කරන්නට අවශ්‍ය කරන ස්ථානෝචිත ප්‍රඥාවක් පහළ වෙනවා. මොකද සත්‍යවාදී වෙන කෙනා බොරුවෙන් වළකින කෙනා හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ. කිව යුත්ත නොකිව යුතු හොඳින් තේරුම් ගන්නවා. ඒත් එක්කම එයාට වැටහෙනවා එවන් අවස්ථාවලදී Taman කොහොමද බොරු නොකියා උපක්‍රමශීලී වන් අවස්ථා මගහරින්නේ කියන එක ස්ථානෝචිත ප්‍රඥාව සත්‍යවාදී වීමේ ආනිසංශයක් විදිහටම ඒ නැනනුවන පහළ වීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අන්නේ එවැනි ක්‍රියාකාරකම් වලින් ඔබේ මේ මුසාවාදයෙන් වැළකීමේ සිල්පදේ ඔබ ආරක්ෂා කරගන්න හැකි හැම අවස්ථාවකදී වචී සංවරය සිද්ධ කරගන්න යෝනිසෝමනසිකාරය පුරුදු කරන්න ප්‍රතිවේක්ෂා නුවණින් කතා බස් කරන්න අපි හාමුදුරු මතක් කළා වගේ පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න පුරුදු වෙන්න අනිත් අයට සහ තමන්ට හානි නොවන විදිහේ දේවල් කතා කරන්න පුරුදු වෙන්න අර්ථයක් ඇති දේවල්ම කතා කරන්න ඒ වචී සංවරය ඔබ ඉතාම ඉහළ මට්ටමකට ඔසවා තබාවේ ඔබ සමාජ ඉතාම කීර්තිමත් පිළිගත හැකි පුද්ගලයෙක් බවට ඔබ කියන වචන සැකයකින් තොරව විශ්වාස කරන පුද්ගලයෙක් බවට විශ්වාසය ඇති කරන පුද්ගලෙක් බවට පත් කරාවේ. ඉතින් අන්න ඒ වචී සංවරය ඔබේ ජීවිතයට ගලපාගෙන ජීවත් වෙන්න ඔබට මේ අද ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවද උපකාරයක්ම වේවා කියලා පතමින් අද වැඩසටහනට සම්බන්ධ වුණ අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසුරි මාහිම්පාණන් වහන්සේටද දායකත්වයේ දරපු පින්නතුන්ටද ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමතෙම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මෙතෙක් සිද්ධ කරගත් මේ උතුම් කුසල් බලෙන් සියලු දෙනාට සියලු ශාන්ති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහන මෙයින් સમાප්ත කරනවා හැම දිනාටම පෙරවන් සරණයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න